පෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ පටිච්ච සමුපාදය පිළිබඳ දේශනා පෙළ පසුගිය සතියෙන් නිමාවටපත් කළා ඒ අනුව අපි සිහිපත් කළා අද දින අලුත් මාතෘකාවකින් අපි ධර්ම සාකච්ඡාව සිදු කරන බව ඒ සඳහා කාගේ ඉල්ලීම පරිදි අපේ මාතෘකාව හැටියට යොදාගත්තේ කාලාම සූත්‍රය. මේ සූත්‍ර දේශනාව අපට දීර්ඝ කාලයක් සාකච්ඡා කරන්නට නොහැකි වුණත් දින කීපයකින් අපට සමහර විට මේක සාකච්ඡා කරලා නිමාවටපත් කරන්නට හැකි වේවි. නමුත් ඒ කෙටි දේශනා වාරයක් හැටියට හෝ මේ සූත්‍ර දේශනාව අපි යොදා ගන්නට අදහස් කළේ වර්තමාන සමාජයේ නිරන්තරයෙන්ම කතා කරන මාතෘකාවක් තමයි මේ කාලාම සූත්‍ර දේශනාව. නිදහස්ව සිටීම පිළිබඳව කතා කරනකොට උදාහරණ හැටියට මේ සූත්‍ර දේශනාව තමයි මූලාශ්‍රය හැටියට හුඟක් වෙලාවට යොදාගන්නේ. නමුත් ඒ බොහෝ අවස්ථාවල අපට පෙනෙනවා ඒ සූත්‍ර දේශනාව තරමක් වැරදි විදිහට අර්ථකථනය කරගෙන එක්තරා හිතුවක්කාර චින්තනයකට බුදුදහමෙන් මඟ සලසනවා වගේ අදහසක් සමාජගත කරන්න ඇතැම් අය උත්සාහ කරනවා. ඒ වගේම තව සමහරු සෑම දෙයක්ම බැහැර කරන්න ප්‍රතික්ෂේප කරන්න ආයුධයක් හැටියට මේ කාලාම සූත්‍රය පාවිච්චි කරන බව පේනවා. මේ විදිහට අනවබෝධය නිසා ඒ වගේම කරුණු දැනගෙන නමුත් තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා හුඟක් වෙලාවට තථාගත දේශනාව පරිහරණය කෙරෙන අවස්ථා සාවද්ද විදිහට පරිහරණය කරන අවස්ථා අපි වර්තමානයේ බහුලව දකිනවා. ඒ අතර ප්‍රධාන සූත්‍ර දේශනාවක් තමයි මේ කාලාම සූත්‍රය. ඉතින් ඒ නිසා විශේෂයෙන් අපේ අනුරුද්ධ හාමුදුරුවෝත් ඒ වගේම මේ තරුණ දරුවන් ඉල්ලීමක් කළේ මේ සූත්‍රයේ මූලික කොටගෙන අපි සාකච්ඡාවක් සිදු කරමු කියලා. ඒ අනුව තමයි අද දවසේ අපි අංගුත්තර නිකායේ තික නිපාතයේ දැක්වෙන කාලාම සූත්‍රය එහෙම නැත්නම් කේස පුත්ත සූත්‍රය මූලික කොටගෙන අද ධර්ම දේශනාව සහ සාකච්ඡා සාකච්ඡාව සිදු කරන්නට බලාපොරොත්තු මේ දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් සිද්ධ කරන්නේ කොසල් රට කාලාම කියන ශාත්‍රියයන්ගේ කේසපුත්ත කියන නියම් ගමෙහි බුදුරජාණන් වහන්සේ ධර්මචාරිකාවෙහි යෙදෙන අවස්ථාවේ කොසල් රටේ ගම්දනව් සැරිසරමින් වඩින අවස්ථාවේ මේ කේසපුත්ත කියන නියම් ගමට පැමුණා නියම් ගමක් කියලා කියන්නේ නගරයක් තරමටම සංවර්ධනය නොවුණු නමුත් සාමාන්‍ය ගමකට වඩා සංවර්ධනය වුණු ගම් පියසක් තමයි නියම් ගම කියලා හඳුන්වන්නේ. එතකොට මේ කේසපුත්ත නියම් ගම පිහිටලා තිබුණේ තවත් ගම්මාන සමූහයකට යන එන මං සංදියක් වගේ තැනක තමයි මේ කේසපුත්ත නියම්ගම පිහිටලා තියෙන්නේ. එහෙම නැත්නම් බොහෝ නගර ග්‍රාමවලට යන්නට මේ හරහා මාවත් වැටිලා තියෙනවා. ඒ නිසා හුඟා ශ්‍රමණයින් බ්‍රාහ්මණයින් විවිධ මත දරන යම් යම් ආචාර්යවරු ගුරුවරු මේ කේසපුත්ත කියන නියම්ගමට පැමිණෙනවා අර එක් එක් නගර වෙත ගමන් කරද්දී. ඒ නිසා මේ කේසපුත්ත නියම්ගම බොහෝ දෙනාගේ අදහස් මතවාද ප්‍රකාශ කරන්නට අවස්ථාව ලැබුණු එක්තරා මධ්‍යස්ථානයක් වගේ ස්වභාවයක් තමයි පැවතිලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේත් අනුක්‍රමයෙන් වැඩම කරමින් මේ කේසපුත්ත නියම්ගමට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා කියන ආරංචියට අර කාලාම කියන ශාස්ත්‍රීය ශාස්ත්‍රියන් බුදුරජාණන් වහන්සේගේ කීර්ති ഘോഷාව ගුණ ഘോഷාව අහලා තථාගතයන් වහන්සේ දැහැ දකින්නට පැමිණි. පැමිණිලා ඇතම් කෙනෙක් වන්දනා කළා, ඇතම් කෙනෙක් සතර සාමිච්චේ කතා කළා, ඇතම් කෙනෙක් නම තමන්ගේ නම් ගොත් ආදී ප්‍රකාශ කළා, ඇතම් කෙනෙක් නිහඬවම පසකින් වාඩි වුණා. මේ සියලු දෙනා මේ විදිහට තැන්පත් වුණාට පස්සේ අර ශාස්ත්‍රීයයන් එහෙම නැත්නම් මේ කාලාම ශාස්ත්‍රීයයන් බුදුරජාණන් වහන්සේට කරුණක් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස විවිධාකාර ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේ කේසපුත්ත නියම් ගමිට පැමිණෙන. පැමිණිලා එය තම තමන්ගේ මතවාද, තම තමන්ගේ දර්ශනවාද, තම තමන්ගේ ආගමික සංකල්ප එය ඉදිරිපත් කරනවා. හැබැයි ඉදිරිපත් කරනකොට දැන් මුලින් ආපු කෙනා කියන්නේ මේ තමන් කියන එක තමයි හරි. ඒක තමයි નિවරදිම දර්ශනය. ඒක අනුගමනය කිරීමෙන් තමයි සියලු යහපත වෙන්නේ. අනිත් ඒවා වැරදි. ඒවා හිස් කියලා ඒ අන් අයගේ දර්ශනවාද ආගම් මතවාද සියල්ලක්ම ප්‍රතික්ෂේප කරමින් ඒවා හෙලාතලා දකිමින් තමන්ගේ මතය හුවා දක්වමින් ඒ අය දේශන පවත්වනවා. ඊට පස්සේ ඒ අය ගියාට පස්සේ තවත් අය එනවා. ඇවිදින් ඒගොල්ලොත් කියන්නේ ඒ තමන්ගේ මතවාදය තමයි නිවැරදි. ඒ ආගමික සංකල්පය තමයි නිවැරදි. අනිත් සියල්ලම වැරදි කියලා. ඉතින් මෙහෙම එන එන ශ්‍රමණ බ්‍රාහමණයින් ඔය ප්‍රකාශනය තමයි කරන්නේ. ඉදමේව සත්‍යං මෝඝමඤ්ඤ. මෙයම සත්‍යයි අනිත් සියල්ල හිස්ය. අනිත් සියල්ල වැරදිය කියලා පහත් කොට ඒවා බැහැර කරනවා. දැන් මේ කාලාමෙන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අපිට තියෙන ගැටලුව තමයි දැන් මේ කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ මේ මේගොල්ලන්ගෙන් මොන ශ්‍රමණයා මොන බ්‍රාහ්මණයා කියන කතාවද හැබෑවටම සත්‍ය හැබෑවටම නිවැරදි කොයිකද වැරදි හැමෝම කියන්නේ තමන් එක හරි අනිත් එක වැරදි කියලා දැන් අපිට මේක පෝර බේර ගන්නට පහසු නැහැ කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා මෙහෙම අපට සැකයක් විමතියක් මේ පිළිබඳව තියනවා කියලා Tamanට අත්විඳින්නට සිද්ධ වෙලා තියෙන මේ වාතාවරණය එය පැහැදිලි කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාලාමේනි සැක කළ යුතු තැනමයි ඔබට සැක ඇති වෙලා තියෙන්නේ. විචිකිච්ඡා කළ යුතු තැනමයි ඔබට විචිකිච්ඡාව ඇති වෙලා තියෙන්නේ. සැබවින්ම ඒබඳු තැනකදී සැක ඇතිවීම විචිකිච්ඡා ඇතිවීම යුක්ති සහගතයි කියලා බුදුරජාණන් වහන්සේ එතනදී කරුණු 10ක් දක්වනවා මෙන්න මේ කාරණාවලින් පමණක් දේවල් වල નિરවද්‍යතාවය තීරණය කරන්නට උත්සාහ කරන්න එපයි කියන. එතකොට දැන් කරුණු 10ක් වශයෙන් ගත්තහමත් ඒවා වෙන වෙනව ගත්තහමත් විශේෂයෙන් අපට වැදගත් වෙනවා මේ කරුණ වලින් පමණක් ඒ කියන්නේ මේ එක කරුණක් අරගෙන ඒකෙන් විතරක් සත්‍ය අසත්‍යතාවය තීරණය කරන්න පුළුවන් කමක් නැහැ කියන බව වගේම මේ කරුණු 10ම ගත්තා වුණත් ඒ කරුණු 10ම තම යම්කිසි කෙනෙක් සීමා වුණොත් එපමණකිනොත් යමක සත්‍ය අසත්‍යතාවය තීරණය කරන්න බෑ. කියන්නේ කරුණු 10ම එකට ගත්තත් ඒක ප්‍රමාණවත් මිනුම් දණ්ඩක් නෙමෙයි. එතකොට ඒ කරුණු 10න් එක එක වෙන් කරලා ගත්තත් ඒක කොහොමත් ප්‍රාමාණික මෙනුම් දණ්ඩක් වෙන්නේ නැහැ. සත්‍ය අසත්‍ය තීරණය කරන්නට. කියලා බුදුරජාණන් වහන්සේ මෙතනදී කරුණු 10ක් දේශනා කරනවා. ඉතින් අපි කුඩා කාලේ ඉඳලා දහම් පාසල් යන අවදී, පාසල් යන අවදී ඉඳලා ඒ කරුණු 10 ඉගෙනගෙන තියෙනවා මොනවද? පළවෙනි කාරණේ තමයි මා අනුස්සවේන. අනුස්සවේන කියලා කියන්නේ කුඩා කාලේ ඉඳලා තමන් අහලා තියෙන පමණින් ඒ කුඩා කාලේ ඉඳලා තමන් අහලා තියෙන ඉගෙනගෙන තියෙන කාරණා අනුව හිතලා ඒව අනුව අපිට ඇත්ත නැත්ත හොඳ නරක තීරණය කරන්න යන්න එපා ඒක විතරක් මිනුම් දණ්ඩ කරගෙන ඒක විතරක් පාදක කොටගෙන ඇයි අපි කුඩා කාලේ ඉඳලා අහලා තියෙන දේවල් ඉගෙනගෙන තියෙන දේවල් අතර සත්‍ය දේවල් තියෙනටත් පුළුවන් ඒ වගේම අසත්‍ය දේවල් තියෙනටත් පුළුවන් සත්‍ය අසත්‍ය මිශ්‍ර වුණු දේවල් තියෙනටත් පුළුවන් අපිට සමාජයෙන් යමක් ලැබෙනකොට ඒ පිළිබඳව අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕන ඒ තුන් පැත්ත ගැන ඒවා සත්‍ය මූලාශ්‍රයන් වෙන්නට පුළුවන් ඒ වගේම සම්පූර්ණයෙන් අසත්‍ය වෙන්නට පුළුවන් ඒ වගේම සත්‍ය අසත්‍ය මිශ්‍ර වෙලා තියෙනට සත්‍ය මූලයන්ගෙන් පටන්ගෙන කාලයාගේ ඇවෑමෙන් යම් යම් තොරතුරු යම් යම් කරුණු අසත්‍ය දේවලුත් ඒකට එකතු වෙලා එකතු වුණාන් පස්සේ කාලයාගේ ඇවෑමෙන් අපි ළඟට ඒ තොරතුරු එනකොට සැබෑම සත්‍ය નિවරදිම කරුණු නෙමෙයි තියෙන්නේ. හැබැයි අසත්‍යයි කියලා ਸਰව සම්පූර්ණයෙන් බැහැර කරන්නත් බෑ. ඒවේ යම්කිසි මූලයන් තියෙන්නට පුළුවන්. අන්න ඒ වගේ අවස්ථා බහුලව අපිට හමු වෙනවා තොරතුරු වලදී. සම්පූර්ණ සත්‍ය හෝ සම්පූර්ණ අසත්‍ය කියන තැනට වඩා මේ සත්‍ය අසත්‍ය මිශ්‍ර වෙච්ච කාරණා තමයි අපට බහුලව සමාජයේ හමු වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මා අනුස්සවේන ඒ කුඩා කාලේ ඉඳලා අපි අහලා තියෙන තොරතුරු අනුව කරුණු අනුව අපි ඉගෙනගෙන තියෙන කාරණා අනුව පමණක් ඒකට විතරක් සීමා වෙලා යම් කිසි දෙයක සත්‍ය අසත්‍ය තීරණය කරන්නට ඉක්මන් වෙන්නට එපා. දෙවැනි කාරණය තමයි මා පරම්පරාය. පරපුරෙන් පරපුරට යම්කිසි සම්මුතියක්, යම්කිසි මතවාදයක්, යම්කිසි ආකල්පයක්, යම් චින්තනයක්, යම්කිසි වැඩපිළිවෙලක් පවත්වගෙන ආවයි කියලා එපමණකින්ම ඒක નિවරදි කියලා තීරණ වලට එළඹෙන්නට එපා. එතකොට පරපුරෙන් පරපුරට යමක් පවත්වාගෙන එන්නේ යම් වැදගත්කමක් නිසා විය හැකියි. එතකොට එතන ඒ පරපුරෙන් පරපුරට පැමිණි දේ પરම්පරාවෙන් ආපු දේ තුල වඩා වැදගත් කාරණා තියෙන්න පුළුවන්. එහෙම නැහැ කියන එක නෙමෙයි මෙතන කියන්නේ. හැබැයි ඒ වැදගත් කාරණා තිබුණාට ඒ પરම්පරාවෙන් ආවය කියන කාරණේ එහි සත්‍ය සත්‍යතාවය තීරණය කරන්න ප්‍රාමාණික සාධකයක් කරගන්නට එපා කියන එකයි මෙහි පැහැදිලි කරන්නේ. එතකොට දැන් වර්තමානයේ අපි දකිනවා හුඟක් වෙලාවට මේවා ਸਰව සම්පූර්ණයෙන්ම බැහැර කරන පදනමක්. ඒ කියන්නේ කාලාම සූත්‍රය පාදක කොටගෙන තමන් අහපු දේවලුත් පිළිගන්නට එපා, પરම්පරාවෙන් ආපු දේවලුත් පිළිගන්නට එපා, පොතේ තියෙන දේවලුත් පිළිගන්නට එපා. අන්න ඒ වගේ ප්‍රකාශ. එතකොට එහෙම අපිට මේවා නිෂේධ කරන්න පුළුවන් කාරණා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ එය පමණක් සාධකයේ කොටගෙන. එය එය පමණක් ප්‍රාමාණික මිනුම් දණ්ඩ කොටගෙන මේවා තීරණය කරන්නට යාම සුදුසු නැහැ. ඒ හැමතැනකම අපට ගතයුත්තක් තියෙන්නට පුළුවන්. ඒ හැබැයි ඒ ගතයුත්ත අපි තීරණය කළ යුතු වෙනත් මිම්මක් තියෙනවා. මේ මිම්ම නෙමෙයි ඒකට යෝග්‍ය මිම්ම. ඒ නිසා යම්කිසි කෙනෙක් කුඩා කාලයේ ඉඳලා තමන් අහලා කියලා තියෙන දේවල් මත තීරණ ගන්නවා නම් ඒ තීරණය නිවැරදි තීරණයක් නොවිය හැකියි. ඒ වගේම પરම්පරාවෙන් પરම්පරාවට ඇවිදින් තියෙනවා ඒක පාරම්පරික කාරණේ අනිවාර්ය සත්‍යයි ඒක තමයි හැබැයි සත්‍ය අනිත් ඒවා බැහැර කළ යුතුයි කියනවනම් ඒත නැත්තම් මුලාවටපත් වෙන්න පුළුවන් මොකද සත්‍ය වගේම අසත්‍ය දේවලුත් ඒ තුල තියෙන්නට පුළුවන් සත්‍ය අසත්‍ය මිශ්‍ර වුණු තොරතුරුත් ඒවාහි පරපුරෙන් පරපුරට එනකොට මිශ්‍ර වෙලා තියෙන්නට පුළුවන් ඒ නිසා ඒක ප්‍රාමාණික කාරණයක් හැටියට නොගත යුතුයි. එපමණකින් යමක සත්‍යාසත්‍යතාවයේ තීරණය නොකළ යුතුයි කියන කාරණය. ඊළඟට තුන්වෙනි කාරණය තමයි මා ඉති කිරාය. ඒ කියන්නේ මෙන්න මෙහෙමලු දැන් යම් යම් තොරතුරු අපට අහන්නට ලැබෙනවා. අපට මේ පිළිබඳව චින්තාමය ඥානයක්වත් අඩුතරමින් නැහැ. ඒ කියන්නේ අපි ඒ ගැන හිතලා කල්පනා කරලා හේතුඵල වශයෙන් මේක මෙහෙම මෙහෙම වෙනවා කියලා එහෙම තේරුම් අරගෙනත් නැහැ. මෙන්න මෙහෙමලු. එතකොට අහවලුන් කියනවා මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඒ අයගේ අදහස මෙහෙමයි. ඕක මෙන්න මෙහෙම අහවලා තමයි මේ වැරද්ද කරලා තියෙන්නේ කියලා මේ අය කියනවා. මේ තනත්තා හොඳ කෙනෙක්ලු, සත්පුරුෂයෙක්ලු. මේ තනත්තා ගුණවතෙක්ලු, මේ තනත්තා දුස්සීලයෙක්ලු. එතකොට මේකට මේ මේ වැඩපිළිවෙලෙන් හුඟක් යහපතක් වෙනවලු. එතකොට අන්න ඒ විදිහට ඉතිකිරාය. මෙන්න මෙහෙම කියනවා අනිත් අය. මෙන්න මේ විදිහේ මතයක් තියෙනවා. මෙහෙම ආකල්පයක් තියෙනවා. එතකොට අර අන් අයගෙන් Tamanට අහන්න ලැබිච්ච තොරතුරු එහෙම නැත්නම් දැනුම් පද්ධතිය Taman ඒවා පිළිබඳව යම්කිසි ਵਿਚාරපූර්වක බවකට එළඹිලා නැතුව අසවලා මෙසේ කිව්වය මෙසේ කිව්වය කියලා ඒ ආරංචි මාත්‍රේ අනිත් අයගෙන් Tamanට තොරතුරු ලැබුණු විදිහටම දේවල් පිළිගන්නවා නම් ඒක සත්‍ය තේරුම් ගන්නට නිවැරදි ප්‍රතිපත්තියක් නෙමෙයි. ඒ නිසා මෙහෙමලු අහවලුන් මෙහෙම කියනවා කියලා ඒ අනිත් අය කියන අනිත් අයගේ ආකල්ප අනිත් අයගේ මතවාද මත පමණක් පිළිටලා තීරණ ගැනීම යෝග්‍ය නැහැ කියන එකයි මා ඉති කිරාය. ඊළඟට මා පිටක සම්පදානය. දැන් පිටක කියලා කිව්වහම ග්‍රන්ථාරූඪ කරලා තියෙන යම් යම් දේවල් එහෙම නැත්නම් පොතපතෙහි සඳහන් වෙන දේවල් දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පොත්පත් කියලා එහෙම ලේඛනගත කරලා තිබුණ නැති වුණාට පොත්පත් හැටියට වෙනම දැන් ත්‍රිවේදය තිබුණා. ඒවා ග්‍රන්ථ හැටියට තිබුණා. එතකොට ග්‍රන්ථ හැටියට ලේඛනගත කරලා නොතිබුණාට ඒවා ග්‍රන්ථ හැටියට ගොනු කරලා. එතකොට අන්න ඒ වගේ යම් කෙසේ තමන්ට තමන්ගේ ආගමික සම්ප්‍රදායට ආවේනික වෙච්ච ග්‍රන්ථවල මේ කාරණේ මෙහෙම තියෙනවා. එහෙම නැත්නම් යම් කෙසේ පිළිගත හැකි ග්‍රන්ථයක පොතක මෙන්න මේ විදිහට මේ කාරණේ තියෙනවා කියලා පොතපතක සඳහන් වෙච්ච පමණට ආගමික ග්‍රන්ථයක සඳහන් වෙච්ච පමණට ඒ දේවල් નિවරදී කියලා තීරණය නොකළ යුතුයි. ඒක විතරක් සාධකයේ කොටගෙන, ඒක විතරක් පාදක කොටගෙන, ඒක විතරක් ප්‍රාමාණික කොටගෙන තීරණ වලට නොයලඹිය යුතුයි. මොකද ඒ පොතපතවල ලියවිලා තියෙන දේවල් ඇත්ත වෙන්නට පුළුවන්, බොරු වෙන්නට පුළුවන්. සත්‍ය අසත්‍ය මිශ්‍ර වෙච්ච තොරතුරු ඒවායේ තියෙන්නට පුළුවන්. අපිට පොතක තියෙන දේවල් 100%ක්ම ඇත්තයි කියලා එහෙම ගන්නට හැම විටම පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒක පමණක් සාධකයක් කොටගෙන යම්කිසි කෙනෙක් තීරණ වලට එළඹෙනවා නම් ඒක නිවැරදි නිගමනයක් වෙන්නේ නැහැ කියන එක. ඊළඟට මා තක්ක හේතු. දැන් සමහරව අපට පෙනෙනවා තර්කය එක්කලා තමයි තීරණ ගන්න. දැන් වර්තමානයේ සමහර ස්වාමින් වහන්සේලා වුණත් කියන යම් යම් ධර්ම කාරණාවල ඒවාෙහි කිසිදු ගැඹුරු අදහසක් නැහැ කියන බව පෙනුණා වුණත් බොහෝ ජනතාව සමහර වෙලාවට ඒ බඳු ස්වාමීන් වහන්සේලා පසුපස යන්නට ප්‍රියශීලීව ඇසුරු කරන්නට පෙළඹිලා තියෙන අර තර්ක ස්වභාවයත් එක්කලා. එතකොට දැන් වර්තමානයේ සමහර තරුණයෝ හැම තරුණ තරුණියන් ඒ හාමුදුරුවන්ගේ බණ හරිම තාර්කිකයි. එතකොට හරිම තර්කයට ගැලපෙන හරිම ලොජික් විදිහට තමයි කියන්නේ. එතකොට මේ ලොජික් උණු පමණට තර්කයට ගැලපුණු පමණට ඒ දේවල් එහෙම පිළිගන්න ඒක ප්‍රාමාණික සාධකයක් නෙමෙයි කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා. ඒකෙන් අදහස් කරන්නේ අපි තර්කය බැහැර කරන්නට ඕන කියන එක නෙමෙයි. තථාගතයන් වහන්සේත් අගය කරනවා තර්කයෙන් අපි යමක් පිළිබඳව සිතා බැලිය යුතු තැනදී තර්කයෙන් සිතා බලන්නට ඕන. ඒක වරදක් නෙමෙයි. හැබැයි යමක සත්‍ය අසත්‍ය තීරණය කරගන්න, තේරුම් ගන්න, නිගමනය කරන්නට තර්කය පමණක් අපේ සාධකය කොට ගන්නවා නම් ඒක නිවැරදි කාරණයක් නෙමෙයි. දැන් අපිට ඒව හොඳටම පේනවා. යම් යම් නඩු තීන්දුව ආදිය ගත්තන් පස්සේ එතකොට නීතිය එතකොට කාටත් පොදු නීතියක් තියෙනවා. ඒ නීතියම පාදක කොටගෙන තර්ක කරනවා. සමහර වෙලාවට වැරදිකාරයා නිවැරදිකාරයා වෙන හැටියට. නිවැරදිකාරයා වැරදිකාරයා වෙන හැටියට. එතකොට ඒක තමයි තර්කයේ ස්වභාවය. ඉතින් ඒ නිසා තර්ක න්‍යාය කියන එක සත්‍ය කරුණක් පදනම් කොටගෙන අසත්‍ය තීරණයකට එන්නට. අසත්‍ය කරුණක් පදනම් කොටගෙන යහපත් තීරණයකට එන්නට පුළුවන්. ওই විදිහේ ඕනම පැත්තකට යන්නට පුළුවන් තර්කය කියන එකෙන් ඒක නිශ්චිතව නිවැරදි දෙයමයි තර්කයට අදාළ වෙන්නේ කියලා එහෙම තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තර්කයට ගැලපුණු පමණට එය පමණක් ප්‍රාමාණික සාධකයේ කොටගෙන සත්‍ය අසත්‍ය තීරණය කරන්නට එපයි කියලා බුදුරජාණන් වහන්සේ හින්දක්වනවා. ඊළඟට මා ණය හේතු. ණය කියලා කියන්නේ යම්කිසි න්‍යායක්. එතකොට දැන් බුදුදහමෙත් යම් යම් න්‍යායන් තියෙනවා. පටිච්ච සමුප්පාද න්‍යාය. එතකොට පටිච්ච සමුප්පාද න්‍යාය කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ එකක් නෙමෙයි. ඒක බුදුහාමුදුරුව හදපු එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා උප්පද උපාදාවා තථාගත අනුපාදාවා තථාගත ඨිතාවසා ධාතු ධම්මට්ඨිතත ධම්ම නියාමතා යදිදන් ඉදප්පච්චේතස්. එතකොට මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් දේවල් ක්‍රියාත්මක වෙනවා කියන මේ කාරණය බුදුවරු ලෝකේ පහළ වුණත් බුදුවරු ලෝකේ පහළ නොවුණත් ඒක සනාතන ධර්මයක්. ඒ සනාතන ධර්මයයි බුදුවරු ලෝකයට දේශනා එතකොට එතන න්‍යාය කියලා අපි හඳුන්වන්නට ඒක විශ්ව ධර්ම න්‍යායයි. දැන් වර්තමානයේ සහ අතීතයේ අපිට පේනවා ඇතැම් න්‍යායන් තියෙනවා ඒවා මිනිස්සෙන් විසින් යම් යම් ශාස්ත්‍රෝන් විසින් නිර්මාණය කරන ලදේ. එතකොට යම් යම් ආගමික න්‍යායන් තියෙනවා ඒවා දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි මහ ජනතාව විසින් එහෙම නැත්නම් දිව්‍ය වක්‍රූන් විසින් එහෙම නැත්නම් දෙවියන් සහ මිනිසුන් සම්බන්ධ කරන පූජකයන් විසින් ඒ අය මැදිහත් වෙලා ඒ අය නිර්මාණය කරපු අය කියන විදිහට ඒ අය පවත්වාගෙන යන යම් යම් න්‍යායන් තියෙනවා. එතකොට යම් යම් ශාස්ත්‍ර ගත්තන් පස්සේ ශාස්ත්‍රවලත් ඒ බඳු දැන් අපි හිතමු බටහිර විද්‍යාව. බටහිර විද්‍යාව ගත්තාම එහි එක්තරා න්‍යායන්. එතකොට ඒ න්‍යායන් මනුස්සයින් විසින් උපකල්පනය කරලා හිතලා කල්පනා කරලා ගොඩනගන. දැන් අපි හිතමු වර්තමානයේ භෞතික විද්‍යාව පිළිබඳව ක්වොන්ටම් ෆිසික්ස් කියලා අර උපපරමාණුක විග්‍රහයන් පිළිබඳව පැහැදිලි කිරීම කරනවා. එතකොට දැන් මේවා පිළිබඳව තර්ක විතර්ක වාද විවාද කරනවා. හැබැයි ඔක්කොම අර සංකල්පීය වශයෙන් අනුමාන වශයෙන් මේක මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා තර්කානුකූලව සංකල්පීය වශයෙන් ගොඩනගනවා විනා ප්‍රායෝගිකව ඒක මෙහෙමයි වෙන්නේ කියලා සමහර දේවල් ඔප්පු කරන්න ඒත්තු ගන්නන්නවත් පුළුවන් කමක් නැති අවස්ථා තියෙනවා. හැබැයි ඒවා තුලින් යම්කිසි න්‍යායක් ගොඩනගනවා. ඒතකොට න්‍යායක් ගොඩනගුවෙන් පස්සේ ආ ඒක තමයි විද්‍යාව. ඒකෙන් තමයි සත්‍ය අසත්‍ය තීරණය කරන්න කියලා අපි එකම කාරණයක් අරගෙන. ඒකෙන් අදහස් කරන්නේ බටහිර විද්‍යාව වැදගත් නැහැ කියන එක නෙමෙයි. එතකොට අවශේෂ ශාස්ත්‍රයෙන් වැදගත් නැහැ කියන එක නෙමෙයි. ඒවෙන් අපිට යමක් වටහා ගන්නට ඒවා උපකාර කර ගන්නට පුළුවන්. මෙවලම් කර ගන්නට පුළුවන්. නමුත් සත්‍ය සත්‍ය තීරණය කිරීමේ ප්‍රාමාණික එකම සාධකය හැටියට අපිට ඒ යම් යම් අනුමාන වශයෙන් දැසගත්තු න්‍යායන් අපිට පාවිච්චි කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාද න්‍යාය දේශනා කරන්නේ උන්වහන්සේ අනුමාන වශයෙන් දැසගෙන නෙමෙයි. ඒක විශ්වය තුළ ක්‍රියාත්මක වෙන සනාතන ධර්මතාවයක්. එනිසා යම් කිසි කෙනෙක් එහෙම නැතිව අර අනුමාන වශයෙන් දැසගත්තු එහෙම නැත්නම් මිනිසුන් විසින් නිර්මාණය කරගත්තු ගොඩනගාගත්තු යම් යම් න්‍යායන්ට අනුව සත්‍ය අසත්‍ය තීරණය කරන්නට යනවා ඒක ප්‍රාමාණික සාධකයක් නෙවෙයි කියන බව. ඊළඟට මා ආකාර පරිවිතක් කියන. ඒ කියන්නේ එක් එක් පුද්ගලයෝ දිගට දිගට කල්පනා කරලා යම් යම් අදහස් ප්‍රකාශ කරන චින්තකයෝ දාර්ශනිකයෝ එබඳු අය ගා දේවල් කල්පනා කරලා විතර්ක කරලා සිතලා දේවල් ගොඩනගනවා යම් යම් සංකල්ප ඉදිරිපත් කරනවා යම් යම් න්‍යායන් ඉදිරිපත් කරනවා එතකොට එහෙම හිතලා කල්පනා කරලා දැසගත්තු පමණට ඒ අදහස් සත්‍ය අසත්‍ය තීරණය කිරීමේ ප්‍රාමාණික සාධක වෙන්නේ නැහැ. අනුන් විසින් මේ විදිහට හිතලා කල්පනා කරලා බැසගත්තුව හරියන්නේ නැහැ. තමන් විසින් සිතලා කල්පනා කරලා බැසගත්තුව එහෙම ප්‍රාමාණික සාධක වෙන්නේ නැහැ. දැන් ඒව අරුබුදේ අපට පේනවනේ දැන් වර්තමානයේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනාය. එතකොට ඉපදුනාය කියලා ඒවට අර ඓතිහාසික වශයෙන් සනාත කරන සාධක වෙනුවට අර විදිහෙන් කල්පනා කරලා හිතලා ගොඩනගන එහෙම යම් යම් කරුණු ගොඩනක් ඒකට එකතු කරගන්න. එකතු කරගෙන ඒ ඒ අනුව යම් යමක් සත්‍යයි කියලා ඒත් උගන්වන්නට උත්සාහවත් වෙනවා. අපි කවුරුත් කැමති බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා නම් අපි ඉපදුණු මව් රට හැටියට අපි ඒක ප්‍රතික්ෂේප කරන්නට ක්‍රියාත්මක වෙන්නට ඕන නැහැ කොහොමවත්. නමුත් එතන ගැටලුව තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම ලංකාවේ උපන්නද නැද්ද කියලා තීරණය කරන්නේ කවර සාධකමද? එතකොට ඒවා අපි භාවනා කරනකොට මෙහෙම තේරුම් ගත්ත අය අපිට මේ විදිහෙන් තුනයි මෙතන මේ නම තියෙන නිසා මේ ගම තියෙන නිසා මේක මෙහෙමයි ඒ විදිහට තමන් කල්පනා කරලා අර තියෙන සාධක සටහන් එක්කලා ගොනු කරලා කතන්දරයක් ගොතලා අපට එහෙම සත්‍ය අසත්‍ය තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනුන් විසින් හෝ තමන් විසින් හෝ විතර්ක කරලා කල්පනා කරලා දැසගත්තු මතවාද වලින් සත්‍ය අසත්‍ය තීරණය කිරීම යෝග්‍ය නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට දැන් එතන කියන්නේ අපි එහෙම කල්පනා කරලා විමසලා බලලා යම්කිසි තීරණයක් ගන්න එපා කියන එක නෙමෙයි. අපිට දේවල් පිළිබඳව කල්පනා කරන්න වෙනවා විතර්ක කරන්න වෙනවා තර්ක කරන්න වෙනවා ඒවා ගැන විමසන්නට වෙනවා යම් යම් දේවල් ගලපන්න වෙනවා එතකොට ඒ ඔක්කොම කරන්න ඕන යම් කරුණකදී හැබැයි ඒක විතරක් ප්‍රාමාණික සාධකය කරගන්න එපා සත්‍ය සත්‍ය පිළිබඳ නිගමන වලට එළඹේ ඊළඟට අටවෙනි කාරණය තමයි මා දිට්ඨි නිඥානක්ඛන්තිය ඒ කියන්නේ තමන් යම්කිසි දෘෂ්ටියක ඉන්නවනම් ඒ කියන්නේ තමන් දැනටමත් යම්කිසි තීරණවල මේවා මෙහෙමයි එතකොට ඒ තමන් එළඹිලා ඉන්න දෘෂ්ටිය තමන්ගේ තීරණය මත සියල්ල සත්‍ය සත්‍ය වශයෙන් තීරණය කරන්නට යන්න එපා. ඒ මොකද තමන්ගේ දෘෂ්ටිය හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්, ඒ ඇත්ත නැත්ත එකට මිශ්‍ර වෙලා තියෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා Tamanට යම් කිසි දෘෂ්ටියක් තියෙන්නට පුළුවන්. ඒන් පමණක් අපට සත්‍ය අසත්‍ය තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චංකී සූත්‍රයේදී කාපටික මානවකයා බුදුරජාණන් වහන්සේ සමග ඇවිල්ලා වාද කරනවා. එතනදී කාපටික මානවකයා යම් යම් දේවල් මේක මෙහෙමමයි කියලා ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්‍යෙහි පිහිටා කතා කරනවා. එතකොට කාපටික මානවකයා අහනවා සත්‍යෙහි පිහිටා කතා කරන්න කියලා කියන්නේ ඇයි? කොහොමද සත්‍යෙහි පිහිටන්නේ? එතෙන්දී බුදුරජාණන් වහන්සේ දක්වනවා සත්‍යෙහි පිහිටනවා කියලා කියන්නේ ඔබට කියන්න පුළුවන් මගේ දෘෂ්ටිය මේකයි කියලා කියන්න පුළුවන්. මම මෙන්න මෙහෙමයි මේ පිළිබඳව දකින්නේ. මගේ තීරණය මේකයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඔබට කියන්න බෑ මේ දෘෂ්ටියමයි නිවැරදි අන් සියල්ල වැරදි කියලා. එහෙම කියනකොට ඔබ සත්‍යවාදී නෑ. ඊළඟට ඔබට කියන්න පුළුවන් මං ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තේ මෙන්න මෙහෙමයි කියලා. ඒක හරි. නමුත් ඔබට කියන්න බෑ ගුරුවරුන්ගෙන් මම ඉගෙන ගත්ත එකම තමයි හරි අනිත් සියල්ල වැරදි. ඒතර මම මේක ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තා. ඉගෙනගත්තු දේ සත්‍ය හෝ වේවා අසත්‍ය හෝ වේවා Taman ගුරුවරුන්ගෙන් ඒක ඉගෙනගත්තා කියන එක සත්‍යයිනේ. එතකොට ඒක ප්‍රකාශ කරන්න පුළුවන්. මම මෙහෙම තමයි ගුරුවරුන්ගෙන් මේක ඉගෙනගෙන තියෙන්නේ. මම මෙන්න මෙහෙම තමයි අසවල් පොතේ මේක කියවලා තියෙන්නේ. එතකොට අපේ પરම්පරාවේ මෙන්න මෙහෙම තමයි මේක ඇවිත් තියෙන්නේ. මම පුංචි කාලේ ඉඳලා අහලා දැනගෙන තියෙන මෙන්න මෙහෙමයි. එහෙම ප්‍රකාශ කරන්න අපට අයිතියක් තියෙනවා. හැබැයි අපි හිතනවනේ මේ මම පුංචි කාලේ ඉඳලා අහලා තියෙන එකමයි හරියි. අනිත් ඒවා වැරදි. ඒ අපේ પરම්පරාවෙන් ආපු විදිහම තමයි හරි. අනිත් ඒවා වැරදි. ඒ මම කියවපු පොතේ තියෙන එකම තමයි හරි. අනිත් ඒවා වැරදි. මගේ තර්කයම තමයි හරි. එතන මට කල්පනා වෙච්ච විදිහමයි හරි. මගේ දෘෂ්ටියමයි නිවැරදි. එහෙම අපට නිර්වද්‍ය තීරණ වලට එන්න පුළුවන් කමක් නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා තමන්ගේ දෘෂ්ටියේ යම්කිසි සත්‍යතාවයන් තියෙන්නට පුළුවන්. ඒක සත්‍ය හෝ වේවා අසත්‍ය හෝ වේවා Tamanට මෙහෙම දෘෂ්ටියක් තියෙනවා කියන එක Tamanට අනිත් අයට සිහිපත් කිරීම වරදක් නෙමෙයි. නමුත් ඒ දෘෂ්ටියමයි નિවරදි අන්සියල්ල වැරදි කියන තැනකට එනවා නම් අන්න එතන අපි මුලාවකටපත් වෙලා මුසාව ලෝක සමාජගත කරනවා කියන තැනට වැටෙනවා. ඊළඟට නවවෙනි කාරණය තමයි මා බබ්බ රූපතාය ඒ කියන්නේ දැන් යම් කෙනෙක් යම් කරුණක් අපට කියා දෙයි. ඒ කියා දුන්නන් පස්සේ හාමුදුරුවනේ එක කිව්වේ ඒ නිසා ඒක වැරදි වෙන්න විදිහක් නැහැ. එතකොට අපේ ගුරුවරයන් ඒක කියා දුන්නේ ඒ නිසා වරදින්න විදිහක් නැහැ. අපේ අම්මනේ ඒක කිව්වේ තාත්තනේ කිව්වේ ඒ නිසා වරදින්න විදිහක් නැහැ. එතකොට අන්න ඒ විදිහට අර යම්කිසි පුද්ගලයෙකුගේ බාහිර ස්වરૂපය මත එහෙම නැත්නම් ඒ තනත්තා කියපු කරපු අනිත් දේවල් වල තියෙන නිර්වද්‍යතාවයේ මත යෝග්‍ය පුද්ගලයෙක් ප්‍රාමාණික පුද්ගලයෙක් කියලා ඒ පුද්ගල ප්‍රාමාණිකත්වයේ මත ඒ පුද්ගලයාගේ බාහිරින් බැලුවෙන් පස්සේ පිළිගත හැකි කෙනෙක්ය විශ්වාස කළ හැකි කෙනෙක්ය කියන පදනම මත දේවල් වල සත්‍ය අසත්‍ය තීරණය කරන්නට එපා. ඒක ඊටාම් වැදගත් වෙනවා මොකද දැන් දීර්ඝ කාලයක් අපි යම් යම් කරුණු අහලා දැනගන්නකොට ශ්‍රාවකයන් හැටියට විශේෂයෙන් නොමග යන තැනක් තමයි මෙතන. දැන් මේ අපි පැහැදිලි කරන මේ ධර්මකාරණ අහන අයට උනත් එහෙම වෙන්න බැරි කමක් නැහැ. ඒ කියන්නේ කාලයක් අපි කියාද මේ පැහැදිලි කරන ධර්මකාරණ අහනකොට අහනකොට ඊට පස්සේ සමහර වෙලාවට ඒ ක්‍රමයම තමයි හරි අනිත් සියල්ල වැරදි කියන තැනකට තමන්ගේ සිතුවිලි ගොඩ නැගෙන්න බැරි කමක් නැහැ. ඒතකොට එහෙම වෙනවා නම් එතන යම් පටලැවිල්ලක්. ඒතකොට තමන්ට නිවැරදි ක්‍රම හඳුනාගෙන ඉදිරියට යන්න පුළුවන්. තවත් එහෙම ක්‍රම තියෙන්න පුළුවන්. අනිත් අයට තමන් කැමති ක්‍රමයකින් අධ්‍යයනය කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඊළඟට දැන් අපි යම් කාරණයක් පැහැදිලි කරලා දුන්නාම සුදස්සිහාමුදුරෝ කිව්වා නම් ඒක හරි එතකොට එහෙම සත්‍ය අසත්‍ය තීරණය කරන්න බෑ. ඒ කියා දෙන කාරණාවල සත්‍යතාවයක් තියෙන්නට පුළුවන්. හැබැයි සත්‍යතාවයක් තිබුණු පමණින් ඒක මේ හාමුදුරුවෝ කිව්වනම් නිවැරදි කියලා අපි තීරණය කරනවා නම් ඒ මින්ම වැරදි. කාරණේ හරි වෙන්න පුළුවන්. දැන් මේ වෙනස අපි හොඳට තේරුම් ගන්නවා. දැන් අර චංකී සූත්‍රයේදී කාපටික බ්‍රාහ්මණයාට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කාරණේ නිවැරදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම මෙන්න මෙහෙමයි ඉගෙනගෙන තියෙන්නේ. එතකොට ඉගෙනගත්තු කාරණෙත් හරි වෙන්න පුළුවන්. ඒක ඉගෙන ගත්තා කියන බවත් හරි වෙන්න පුළුවන්. හැබැයි මේ මම ඉගෙන ගත්තු එකම පමණයි හරි අනිත් සියල්ල වැරදි කියලා තැනකට එනවනම් එතන පටලැවිල්ලක් තියෙනවා. එතන දෘෂ්ටිගතක වීමක් තියෙනවා. ඒ නිසා අපට යම්කිසි කරුණක තියෙන નિરවද්‍යතාවය මන බැලීමේ නිවැරදි බිම්ම මේක නෙමෙයි කියන එකයි. කියන්නේ කාරණේ හරිද වැරදිද කියන කතාව නෙමෙයි. දැන් අපිට කාරණේ හරිද වැරදිද කියලා තීරණය කරගන්න නෙමෙයිමක් අවශ්‍ය වෙන්නේ. එතකොට බිම්ම වරද්දගත්තොත් අපි හැමතිස්සෙම කරුණු පටලව ගන්න, වරද්ද ගන්න. ඒ නිසා දැන් මේ අයෝග්‍ය මිමි 10ක්. ඒ කියන්නේ මේ මිම්මෙන් පමණක් මැනලා සත්‍ය අසත්‍ය තීරණය කරන්න එපා කියන තැනට එන්නේ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ අනිත් පැත්තෙන් මේ ඔක්කොම බැහැර කළ යුතුයි කියන එකක් නෙමෙයි. ඒක යම් ප්‍රමාණයකට ඒ මිම්ම අපට වැදගත් වෙනවා. හැබැයි එතනින් ඔබට අපිට ඒ මිම්ම මත විතරක් පිහිටලා කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ඒ මධ්‍යම ප්‍රතිපදාවට අපි එතනදී අවතීර්ණ වෙන්නට ඕන අගතිගාමී බව. ඒක නිසා ප්‍රාමාණිකත්වයෙන් ගරු කළ යුතු කෙනෙක් කියලා ඒතනත්තා කියන අනිත් කරුණු නිවැරදි. ඒ නිසා මේකත් අනිවාර්යෙන් නිවැරදි වෙන්න ඕනේ. ඒ හාමුදුරුවෝ කිව්වොත් නම් ඒ ගුරුවරයා කිව්වොත් නම් අනිවාර්යෙන් හොයලා බලලම තමයි කියන්නේ. ඒ නිසා ඕක නම් වරදින්න විදිහක් නැහැ. ඇත්තට මේ කියන කාරණේ නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි අර අර අර මිම්මයි වැරදි. ඒ කියන්නේ හැම දෙයක්ම හරියට හොයලා කියන නිසා මේකත් හරි. අන්න ඒ නිගමනය වැරදි. ඒ එළඹිච්ච හැටි වැරදි. කාරණේ හරි වෙන්න පුළුවන්. අවසානයේ හොයාගෙන ගිහින් බලනකොට. හැබැයි හරිද නැද්ද කියන එක තීරණය කරපු විදිහ වැරදි එක. ඒකයි පැහැදිලි කරන්නේ. ඊළඟට දහවෙනි කාරණය මා සමනෝනෝ ගරුති. එතකොට මේ ශ්‍රවණයා මගේ ගුරුවරයෙක් කියයි. එතකොට මේ කරුණ පැහැදිලි කරලා දෙන හාමුදුරුව අපේ ගුරුවරයා. ඒ නිසා උන්වහන්සේ කියන දේ වරදින්න විදිහක් නැහැ. ඒක අනිවාර්යෙන් සත්‍ය. දැන් මේක හරියට සිද්ධ වෙනවා ඔය යම් යම් ගුරුවරු යම් යම් ස්වාමින් වහන්සේලා හෝ එහෙම නැත්නම් ගිහි භවතුන් හෝ තමන්ගේ ගුරුවරයා හැටියට වෙන් කරගෙන අල්ලගෙන උපාදාන කරගන්න ගියාම අන්තිමට ගුරුවරයා දේවල් වෙනස් කරන්න ලෑස්ති වුණත් ගෝලියෝ ලෑස්ති නැහැ ඒවා වෙනස් කරන්න. ඇයි ඒ? එතකොට නිකන් Taman මෙච්චර කාලයක් මුලා වෙලා හිටියා වගේ ප්‍රශ්නයකට එනවා. ඒ මෙච්චර කාලයක් අර ගුරුවරයා කියන කියන දේවල් සමාජගත කරන්න උත්සාහ කළා. අන්තිමට ගුරුවරයාට වැටහෙනවා මේ කියා දෙන ක්‍රමය හරි නෑ කියලා. මේක නිවැරදි නෑ කියලා. එතකොට ගුරුවරයා වෙනස් කරන්න උත්සාහ කළාට අනිත් අය ඒක වෙනස් කරන්න දෙන්නේ නෑ. ඒ මට්ටමට උපාදාන කරගන්න. එතකොට එහෙම තත්ත්වයන් ගොඩ නැගෙන්නේ. ඇයි? අර දීර්ඝ කාලයක් තීරණ අරගෙන තියෙන්නේ මේ අපේ ගුරුවරයායි. අපේ ගුරුවරයා කිව්වොත් හරි. එතකොට අපේ ලොකු හාමුදුරුවෝ කිව්වොත් හරි. ඒක බුදුහාමුදුරුවන්ගේ කීමටත් වඩා ඉහළයි. අපේ ලොකු හාමුදුරුවෝ අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේක කිව්වා නම් ඒක හරියටම හරි. ආයිත් එහා ඒක ගැන කතා කරන්න දෙයක් නෑ. ඒක බුද්ධ වචනයටත් එහා නිවැරදි වගේ තීරණයක. එතකොට ඒක නිවැරදි නිගමනයක් කියන කාරණේ හරි වෙන්න පුළුවන්. ඒක වෙනම කතා. හැබැයි ඒක මගේ ගුරුවරයා කිව්ව නිසා ඒක මගේ ලොකු හාමුදුරුවෝ කිව්ව නිසා ඒක හරි කියන තැනට එනවනම් ඒක නිවැරදි නිම්මක් නෙමෙයි කියන එකයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට තථාගතයන් වහන්සේ කරුණු 10ක් කාලාමයින්ට පෙන්වා දෙනවා. මෙන්න මේ විදිහට තීරණවලට එළඹෙන්න එපා. එතකොට කාරණේ සත්‍යද අසත්‍යද කියන බව තීරණය කරගන්නට මෙහෙම එළඹීම යෝග්‍ය නැහැ. එතකොට මේ කරුණු එකින් එක ගත්තත් ඒවා ප්‍රමාණවත් නැහැ. මේ කරුණු 10ම කැටි කරලා ගත්තා වුණත් ඒ 10ම ප්‍රාමාණික සාධක නෙමෙයි සත්‍ය සත්‍ය තීරණය කරන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරා. දැන් තමයි අපට ඊළඟ ගැටලුව මතුවේන්නේ. මොකද්ද ගැටලුව? දැන් මේ 10 මේ ක්‍රම 10ෙන්ම අපි නිවැරදි නිගමනයකට එන්න බැරි නම් නිවැරදි නිගමනයකට පැමිණීමේ ක්‍රමය මොකද්ද? දැන් මේ කාලාම සූත්‍රය පිළිබඳව සාකච්ඡා කරන ගොඩාක් දෙනා මේ මුල 10ෙන් කතාව නවත්තනවා. ඒ කියන්නේ මේ මුල 10 ගැන කතා කරලා ඕක තමයි කාලාම සූත්‍රය තියෙන්නේ. වගේ එකක් අඟවන්නට උත්සාහ කරනවා. ඒ මොකද අර අපි කිව්ව විදිහට එක්ක අනවබෝධය නිසා එහෙම නැත්නම් තම තමන්ගේ මතවාද තහවුරු කරගන්න එහෙම නැත්නම් අනුන්ගේ මතවාද හෙලාතලා දකින්න ප්‍රතික්ෂේප කරන්න ආයුධයක් හැටියට පාවිච්චි කරන්න මේ කරුණු 10 හුඟක් වෙලාවට පරිහරණය කරනවා. එතනින් එහාට අපි නිර්වද්ද තීරණයකට එන්න බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මඟ පෙන්වලා තියෙන විදිහ හුඟක් වෙලාවට කතා බහට ලක් වෙනවා අඩු ගතියක් තියෙනවා කාලාම සූත්‍රයේ සම්බන්ධ. ඉතින් ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මේ කාලාම සූත්‍රය සාකච්ඡාවට ගැනීම යෝග්‍යයි කියලා හිතුවේ කල්පනා කළේ. දැන් එතකොට ඔය කරුණු 10 අපි කවුරුත් කුඩා කාලේ ඉඳලා අහලා තියෙනවා ඉගෙනගෙන තියෙනවා. දැන් එහෙමනම් මොකක්ද බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී ඊළඟට අපට පෙන්වා දෙන යමක සත්‍ය සත්‍යතාවයේ තීරණය කරන නිර්වද්‍ය ක්‍රමවේදය ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ක්‍රම දෙකක් මෙහිදී යෝජනා කරනවා. මොනවද ඒ ක්‍රම දෙක? සාන්දෘෂ්ටික ක්‍රමය සහ අපන්නක ක්‍රමය. මේ සූත්‍රයේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. සාන්දෘෂ්ටික ක්‍රමයයි කියලා කියන්නේ සම්දිට්ඨික කියලා කියන්නේ තමන් විසින්ම අත්දකින කාරණා. තමන් විසින්ම අත්දකින කාරණා. හැබැයි මෙතනදී අපට වැදගත් යමක් තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේ මৌলিক වශයෙන්ම දේශනා කරන අපි පසුගිය කාලේ දීර්ඝ කාලයක් සාකච්ඡා කළ අංගුත්තර නිකාය අටක නිපාතයේ සඳහන් වෙන අනුරුද්ධ සූත්‍රය මහා පුරුෂ විතරක පිළිබඳ. එහිදී බුදුරජාණන් වහන්සේ තහවුරු කරන කාරණයක් තමයි පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධහම ප්‍රඥාවන්තයින්ටයි. ප්‍රඥාව නැති අයට නෙමෙයි. එතකොට ප්‍රඥාව උපදින්නේ කොහොමද? සති සම්පජඤ්ඤයෙන්. සති සම්පජඤ්ඤයෙන් නැති අයට මේ කතාව අදාළ නැහැ. සති සම්පජඤ්ඤයෙන් යමක් තීරණය කරගන්නට බැරි කෙනෙකුට ප්‍රඥාව නැති කෙනෙකුට මේ කතාව අදාළ නැහැ. ඉතින් ඒ අය සදාකාලිකවම අර ගුරුවරු කියන හැටියට પરම්පරාවෙන් ආපු හැටියට ඒගොල්ලෝ ඉන්නව වෙන්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා අවුරුදු 5ක්වත් ඒ භික්ෂුන් වහන්සේ ගුරුවරයා යටතේ හික්මෙන්නට ගුරුවරයාට සුවචව කීකා හැබැයි ඒ භික්ෂුන් වහන්සේ දක්ෂ නැතිනම් ව්‍යක්ත නැතිනම් මේ ධර්ම විනය පිළිබඳ විශාරදත්වයකට පැමිණෙන්නේ නැතිනම් දුර්වල නම් ඒ භික්ෂුව සියලු කල්හිම ගුරුවරයා යටතේ සිටිය යුතුයි ස්වාධීන නොවේ එතකොට හැමෝටම එහෙම දේශනා කරන්නේ හැබැයි ප්‍රඥාව අඩු නම් යමක් හිතලා මතලා නිවැරදිව තීරණයක් ගන්න තරම් ශක්තිය නැතිනම් හොඳම දේ තමයි ගුරුවරයා යටතේම හැම කල්හිම ඉන්න එක. මොකද ඊට වඩා කරන්න දැන් අර සිද්ධ වෙන අනර්ථය හරි වළක්ව ගන්නට පුළුවන්. එතකොට මොකක් හරි එක විදිහකට යනවා. හැබැයි සිහිබුද්ධිය අවදි කරන්න පුළුවන් අයට, ਵਿਚාරපූර්වක බව තියෙන අයට සති සම්පජඤ්ඤය පුහුණු කරන අයට හැමදාම ගුරුවරයා යටතේ හික්මීම නෙමෙයි වසර පහක් පමණ ගුරුවරයා යටතේ හික්මෙන්නට ඕන අර මූලික පදනම සකස් කරගන්නට ඒ පදනම සකස් කරගත්තට පස්සේ ඔහු ස්වාධීනව Tamanගේ සති සම්පජඤ්ඤ ප්‍රඥාව අවදි කරන්න පුහුණු වෙන්නේ දැන් රියඳුරු පාසලක ඉගෙන ගන්නවා යම් කාල සීමාවක් ඊට පස්සේ හැමදාම ඒතනත්තා අර එල් බෝඩ් එකක් එල්ලගෙන රියදුරු පාසලේ ගුරුවරයාත් එක්කලා යන්න ඕන කියන එකක් නෙමෙයි. ඒ ටික කාලයක් අවශ්‍ය මූලධර්ම ටික ඉගෙන ගන්නකම් ගුරුවරයාට පුහුණු වෙන්න. ඊට පස්සේ ස්වාධීනව තමන් යෙදෙන්නට ඕනේ. ඒ තුල තමයි එහි පරිණත වෙන්නේ. එතකොට අන්න ඒ වගේ මේ ධර්මයේ සම්බන්ධව යමක හොඳ නරක තීරණය කරගෙන ඉදිරියට යාම සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥාව ඇති සති සම්පජඤ්ඤේ ඇති අයට තමයි මේ සාන්දෘෂ්ටිකව සහ අපන්නක ක්‍රමය තුලින් යමක් තීරණය කරනවා. දැන් මේ කාලාමයින් බුද්ධිමත් අය. ඒ බුද්ධිමත් නිසා තමයි මෙහෙම ප්‍රශ්නයක් මතු කරන්නේ. ඒ මොකද දැන් එහෙම නැතිනම් අර අර ඇවිත් ඇවිත් එක එක්කෙනා කියනකොට ඉතින් ඒ ඒ අය පස්සේ වැටිලා අනුගාමිකයන් බවට පත් වෙනවා. තම තමන්ට රුචි අයත් එක්ක. එතකොට දැන් මේගොල්ලන්ගේ ආකල්පය තමයි දැන් මෙහෙම මෙහෙම එක එක්කෙනා එක එක්කෙනා ඇවිල්ලා කියනවා. දැන් අපිට තියෙන ගැටලුව මේක සත්‍ය අසත්‍ය කොහොමද තීරණය කරගන්නේ? දැන් ඒ කියන්නේ මේ මට්ටමට බුද්ධිමත් පිරිසක් යමක් තීරණය කරන්නට මේ කියන ක්‍රමය යෝග්‍ය නැහැ. මෙහෙම ඇත්ත නැත්ත තීරණය කරන්න බෑ. මේ මං කියන එකමයි හරි කිව්වට එහෙම පිළිඅරන් කටයුතු කරන්න බෑ කියන තැනට මේ අයගේ බුද්ධිය ප්‍රඥාව අවදි වෙලා තියෙනවා. ඉතින් අන්න එහෙම සති සම්පජඤ්ඤය අවදි කරන්නට පුළුවන් චින්තනය අවදි කරන්න පුළුවන් බුද්ධිය අවදි කරන්න පුළුවන් ප්‍රඥාව අවදි කරන්නට පුළුවන් පුද්ගලයින්ට තමයි මේ කාලාම සූත්‍රයේදී මේ චින්තන නිදහස කියන්නේ නිදහස්ව සිතලා සති සම්පජඤ්ඤයෙන් යමක් තේරුම් ගැනීමේ තීරණය කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. එහෙම නැතුව අර විදිහට සිහි කල්පනාව නැති සති සම්පජාඤ්ඤය නැති පිරිසට දේශනා කරන දේශනාවක් නෙමෙයි. ඒක විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ සාන්දෘෂ්ටික ක්‍රමය මොකක්ද කියලා ඉගෙන ගන්න. දැන් සාන්දෘෂ්ටික ක්‍රමය හැටියට මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? දැන් ඔය මුල් කාරණා 10 පැහැදිලි කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ විමසනවා කාලාමේනේ නුඹලාට කොමක්ද මේ ගැන හිතෙන්නේ? ලෝභය යම් පුරුෂයෙකුගේ යම් පුද්ගලයෙකුගේ සිතේ ජනිත වුනහම එය යහපත වැඩ පිණිස යහපත පිණිස පවතිනවාද එහෙම නැත්නම් අයහපත පිණිස පවතිනවාද ඔබලාට මොකද හිතෙන්නේ දැන් ලෝභය කියන එක අපි කාගේ සිත්වල ජනිත වෙනවා ඒ ජනිත වෙන බව එහෙමනම් අපිට දැනিলা තියෙන්න අන්න සතිය ඊළඟට සම්පජඤ්ඤය තමයි ඒ ලෝභය ඇති වුනහම ඒකේ ගති ලක්ෂණ මොනවද? ඒකේ ක්‍රියාකාරීත්වය මොකද්ද? ඒකෙන් Tamanටත් අනුන්ටත් හොඳක්ද නරකක්ද සිද්ධ වෙන්නේ කියන ඒ සති සම්පජාඤ්ඤේ නැති කෙනෙකුට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. එතකොට කාලාමෙන් සාර්ථකව ඒකට උත්තර දෙනවා ලෝභය යම් පුරුෂයෙකුගේ යම් පුද්ගලයෙකුගේ සිතේ ජනිත වුනහම ඒක යහපත පිණිස පවතිනවද අයහපත පිණිස පවතිනවද කියලා අහනකොට කාලාමෙන් පිළිතුරු දෙනවා ස්වාමීන් වහන්සේ අයහපත පිණිස පවතින. ඊළඟට බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා අයහපත පිණිස පවතින්නේ කොහොමද කියලා. කාලාමේනි ලෝභී වූ මේ පුරුෂ පුද්ගල ලෝභයෙන් මඩනා ලදුවේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේ නම් එබඳු ප්‍රාණඝාතය කෙරේ අදත්තා දාණය කෙරේ පර අඹුවන් කරා යේ මුසාවාද දෙනේ එය රහමෙර පානය කරයි. ඒ බව පිණිස සමාදන් කරවයි. එතකොට දැන් අර කාලාමයින්ගේ පිළිතුර ලැබුණට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මේ විග්‍රහය කරන්නේ. දැන් අපි හිතමු මේ විග්‍රහය මුලින් කළා නම් කාලාමයින්ට පුළුවන් ආ. එහෙනම් ඉතින් ඒක අවැඩ පිණිස තමයි පවතින්නේ. ඒක ਵਿਚාරපූර්වක බව නෙවෙයි. ඒ තියෙන්නේ Taman කටට උත්තරය දීලා ඊට පස්සේ ඒක සනාථ කරගැනීම. එතකොට දැන් අද අපි මේවා ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. දැන් සමහර දැන් ධර්ම දේශනාවකදී දේශකයන් වහන්සේ සජීවී දේශකයෙකු විසින් උත්සාහ කළ යුත්තේ ශ්‍රාවකයාගේ ප්‍රඥාව අවදි කරන්න. ඒතර අවදි කරනවා වෙනුවට දේශකයා විසින්ම කරුණු කියලා දේශකයා විසින්ම ඒක තහවුරු කරලා දේශකයා විසින් මේවා නිවැරදි කියලා සනාථ කරලා ඒක එහෙම පිළිගන්නේ නැත්නම් ඒ සියල්ලක්ම මෝඩයෝය අඥානයෝය දූපත් මානසිකත්වයේ තියෙන අය ඒගොල්ලෝ ඒගොල්ලන්ට මේ ධහම තේරෙන්නේ මේ මේ කියන කතාව තේරෙන්නේ සාංශාරිකව මේවා ඇසුරු කරපු අයටයි මේ කියන්නේ බුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොඇසූ ධමයක් කිය මේක වැටහෙන්නේ ප්‍රඥාවන්තයින්ට පමණයි කියලා අර චන්ද්‍රප්පට සඩුව හඳුන්වලා දුන්නා වගේ ඒක පේන්නේ නුවණැත්තන්ට විතරයි කියලා කිව්වන් පස්සේ කවුරුවක් කැමති නැහැ තවන්න නුවණ නැහැ කියලා පෙන්නන. ඒ නිසා හැමෝම හරි හරි චන්ද්‍රප්පට සඩුව බොහොම අලංකාරයි කියලා. ඉතින් ඒක ඒක මත පිහිටලා ඉන්නවා. ඉතින් ඒ වගේ අර දේශකයා විසින් ශ්‍රාවකයාට මතවාදයක් ගන්වලා ඒ මතවාදය තුල හිර කරලා ඒ මතවාදයෙන් එළියට එන්නට තියෙන නිදහස් දොරටු ඔක්කොම අහුරලා ඒකෙන් එළියට આવොත් ඒ මිනිහා අඥානයේ මෝඩේ කියන තැනට සමාජය තුල හංවඩු ගහලා ඊට පස්සේ මිනිස්සයාගෙන් අහනවා මේක පිළිගන්නවා. ආ ඔව් ඒක මම පිළිගන්නවා. ඒක එහෙම තමයි. ඉතින් එහෙම තමයි කියනවා වෙන කියන්න දෙයක් නැහැ මිනිස්සයා. නිසා ඒ ක්‍රමය නෙමෙයි බුදුරජාණන් වහන්සේ මෙතන පාවිච්චි කරන්නේ. බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් නිදහස්ව විමසනවා. කාලාමේනි ලෝභය යම් කෙනෙකුගේ සිතේ ජනිත වුණොත් ඒකෙන් යහපතක්ද අයහපතක්ද වෙන්නේ. එතකොට අර කාලාමේින්ද තමන්ට දැනෙන හැටියටයි ඒක පිළිතුරු දෙන්නේ. බුදුහාමුදුරෝ යෝජනා කරන්නේ තමන්ට දැනෙන හැටියට කියන්නේ. එතකොට එතනින් තමයි මේ අය මේ කරුණ වටහා ගන්නට කොතෙක් සති සම්පජඤ්ඤේ යුක්තද කියන එක තීරණය වෙන්නේ. ඒතකොට එහෙම සති සම්පජඤ්ඤයක් තියෙන නිසාම තමයි මේ වතු ප්‍රශ්නයක් මතු කරන්නේ. එතකොට ඒ අය දෙන පිළිතුරත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ ඒ අයගේ පිළිතුර සනාත කිරීම වශයෙන් උන්වහන්සේ එකතු කරන්නේ පැහැදිලි කරන්නේ ඒක කොහොමද වෙන්නේ කියලා. ලෝභය අනර්ථය පිණිස පවතින අනර්ථය පිණිස පවතිනවා කියන බව කාලාමයින් පිළිගත්තට පස්සේ ඒක එයාගේ අදහස හැටියට මතු කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක වෙන්නේ මෙහෙමයි ඒ ලෝභයෙන් මඩනාලද සිත් ඇති කියන්නේ ලෝභයට වසඟ වුණු ලෝභයට වහල් වුණු පුද්ගලයා ඒ ලෝභය විසින් ඉල්ලා සිටින දේවල් සම්පාදනය කරන්නට ගිහිල්ලා يعني ඉන්ද්‍රිය පිනවීම අපි මේට හේතුදි කතා කරලා තියෙනවා ලෝභය තුන් විදිහකින් ක්‍රියාත්මක වෙනවා නොලැබූ සම්පත් ලබන්නට ලැබූ සම්පත් පවත්වාගෙන යන්නට සහ ඉන්ද්‍රිය පිනවන්න. දැන් මේ වැඩ තුනට ලෝභය විසින් නිරන්තරයෙන් පුද්ගලයා පොළඹවනවා. එතකොට මේ පෙළඹවීමට නතු වුණාට පස්සේ ඒවා ධාර්මිකව ලබන්නට බැරි නම් අධාර්මිකව හරි ලබන්නට වෑයම් කරනවා. ඒ ඒ වෙනුවෙන් මිනි මරනවා. ඒ වෙනුවෙන් සත්තු මරනවා. ඒ වෙනුවෙන් හොරකම් කරනවා. එතකොට තමන් කැමති කාම සම්පත් තමන්ට අත්විඳින්නට ඕන ඉන්ද්‍රිය පිනවන්නට ඕන කියලා හිතෙනවා. හැබැයි ඒ ස්ත්‍රීන් ඒ පුරුෂයන් අන්සත් ඔය අන්සත් උනාට කරන්න දෙයක් නැහැ මට ඕනේ. මට ඉන්ද්‍රිය පිනවන්නට ඕනේ ඒ පුරුෂයත් එක්ක ඒ ස්ත්‍රියත් එක්ක. එතකොට කාම මිත්‍යාචාරයට පෙළඹෙනවා. මෙන්න මේ විදිහට අර ලෝභය විසින් සත්වයා අනර්ථයට පොළඹවන හැටි බුදුරජාණන් වහන්සේ දෙවනුව පැහැදිලි කරනවා. මූලික වශයෙන් ඒ අයගේ අදහස විමසලා ඊට පස්සේ තථාගතයන් වහන්සේගේ පැහැදිලි කිරීම එකට එකතු කරනවා. එතකොට මේ විදිහටම ද්වේෂය පිළිබඳව මෝහය පිළිබඳව විමසනෝ ඒවයිහිදිත් කාලාමෙන් පිළිතුරු දෙන්නේ එය අනර්ථය පිණිස පවතිනවායි කියන බව. එතකොට අනර්ථය පිණිස පවතිනවා කියලා කියන්නට නම් ලෝභයේ ස්වභාවය යම් ප්‍රමාණයකට තේරුම් අරගෙන ඉන්න ඕන. ද්වේෂයේ මෝහයේ ස්වභාවය තේරුම් අරගෙන ඉන්න ඕන. ඒවා තමන්ගේ චිත්තසංතානයේ ජනිත වෙනවා කියලා වටහාගෙන තියෙන්නට ඕන. ඒ ජනිත වීමේදී හොඳක්ද නරකක්ද වෙන්නේ කියලා තේරුම් අරගෙන තියෙන්නට ඕන. අන්න ඒ බඳු සාන්දෘෂ්ටික දැක්ම තියෙන කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේ දැන් මේ නිර්වද්‍ය තීරණ ගන්නට ඒ සාන්දෘෂ්ටික ඥාණය පාවිච්චි කරන විදිහ කියා දෙන්නේ. එහෙම නැතුව සිහි කල්පනාව නැති පුද්ගලයෙකුට නෙමෙයි. එහෙම නැත්නම් ධර්මය ආයුධයක් කරගෙන අනිත් අයට පහර දෙන්නට හදන අයට නෙමෙයි. එහෙම නැත්නම් ධර්මය පලිහක් කරගෙන තමන් ආවරණය කරගන්නට ඒක යොදා ගන්න අයට නෙමෙයි. සත් ධර්මය පලිහක් කරගන්නට හෝ අවියක් කරගන්නට නෙමෙයි මේක කැඩපතක් හැටියට තමන් විනිවිද දකින්න. අන්න එහෙම උත්සාහ කරන අයටයි මේ කාලාම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මාර්ගදර්ශනයක් ලබා දෙන්නේ කොහොමද සත්‍ය අසත්‍ය තීරණය කරන්නේ යමක සාවද්ද නිරෝධ්‍ය භාවය කොහොමද තීරණය කරන්නේ? එතකොට ලෝභ ද්වේෂ මෝහය කියන කර්ම තුන පිළිබඳව බුදුරජාණන් වහන්සේ ওই විදිහට පැහැදිලි කරනවා. පැහැදිලි කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ විමසනවා කාලාමේනි ඔබට කුමක්ද හිතෙන්නේ අලෝභය යම් පුද්ගලයෙකුගේ චිත්තසංතානයේ ජනිත වුණොත් එයින් යහපතක් වෙනවද අයහපතක් වෙනවද එතනදී කාලාමෙන් පැහැදිලි කරනවා ස්වාමීනි ඒකෙන් යහපතක් වෙනවා ඒකෙන් හොඳක් වෙනවා කියලා ඊයේ ඒක අනුමත කරනවා එහෙම නැත්නම් තමන්ගේ අදහස ප්‍රකාශ කරන බුදුරජාන් වහන්සේ යමක් යෝජනා කරන්නේ බුදුරජාන් වහන්සේ විවෘත ප්‍රශ්නයක් අහන ප්‍රශ්නය අහුවෙන් පස්සේ එයා පැහැදිලි කරනවා ඒ අලෝභය යම් කෙනෙකුගේ සිතේ උපදිනවා නම් යහපත පිණිස පවතිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකට පැහැදිලි කිරීමක් එකතු කරනවා. මොකක්ද කාලාමේනී අලෝභී වූ මේ පුරුෂ පුද්ගල ලෝභෙන් මඩන නොමඩනා ලදුයේ නොගන්නා ලද සිත් ඇතියේ යම් කරුණෙක් ඔහුට දීර්ඝ රාත්‍රියේහි හිත පිණිස සුව පිණිස වේ නම් ඒබඳු වූ ප්‍රාණඝාතය නොම කෙරේ අදත්තා දානේ නොගනි පරාභුවන් කරා නොයයි මුසා නොබනි මෙරමාත් එදෙසට සමාදම් කරවයි එතකොට ඒතනත්තා ලෝභයෙන් මුසපත් වෙලා නැති නිසා අලෝභය ඔහුගේ සිත් තුළ ජනිත වෙලා තියෙන නිසා ඒතනත්තාට විවෘත මානසිකත්වයකින් කටයුතු කරන්නට පුළුවන් වෙනවා. එතකොට ඒතනත්තාට දැනෙන්නට ගන්නවා ඒ ලෝභයෙන් මඩනා ලද සිත් ඇති අය ප්‍රාණඝාතය කිරීම, අදත්තා දාණය කිරීම, කාමමිත්‍යාචාරයෙහි යෙදීම මේවෙන් සිද්ධ වෙන අනර්ථය. තමන්ගේ චිත්තසංතානයේ ඒ කියන ලෝභය හටගත්තා වුණත් මේ අනර්ථයම නේද සිද්ධ වෙන්නේ කියලා ඒ අනර්ථකාරී ප්‍රාණඝාතයෙන් අදත්තාදානයෙන් කාමමිත්‍යාචාරයෙන් මුසාවෙන් මද්යපානයෙන් තමන් වළකින්නට අන් අය ඒවයින් වළක්වා ගන්නට එහි සමාදන් කරනවා කියලා කියන්නේ ඒ ප්‍රතිපදාවේ සමාදන් කරා. දැන් ඉස්සල්ලා පුද්ගලයා ප්‍රාණඝාත අදත්තාදාන ආදී කරනවා ඒ මිත්‍යා ප්‍රතිපදාවේ අනිත්‍යය සමාදන් කරනවා. දැන් මේ අලෝභී පුද්ගලයා තමන් ප්‍රාණඝාත අදත්තා දාන ආදීන් වළකිනවා අන් අයවත් ඒ වැළකීම නම් වූ ප්‍රතිපදාවේ සම්‍යක් ප්‍රතිපදාවේ සමාදන් කරන. එතකොට ඒ විදිහෙන් කටයුතු කරන්නට ඒ තනත්තා සමත් වෙනවා. මේ විදිහට ද්වේෂය අද්වේෂය සහ අමෝහය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කාලාමයින්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ එබඳු තැන්වලදී කාලාමෙන් පිළිතුරු දෙනවා ස්වාමීනි අද්වේෂය අමෝහය වැඩ පිණිස යහපත පිණිස පවතින. එතකොට එහෙම එහෙම කියන්නේ ඇයිද? ඒ අය අද්වේෂය කියන්නේ මොකක්ද කියලා යම් ප්‍රමාණයකට හඳුනා ගැනීම. අද්වේෂය සිතේ මතුවනහම ඒකේ ක්‍රියාකාරීත්වය ගැන යම් ප්‍රමාණයකට තේරුම් ගන්න. අමෝහය කියන්නේ මොකක්ද? ඒ අමෝහය නම් වූ ප්‍රඥාව විද්‍යාව සිතේ උපදිනකොට පුද්ගලයා ਵਿਚාරපූර්වකව කටයුතු කරන ආකාරය මේ අය යම් ප්‍රමාණයකට අධ්‍යයනය කරලා තියෙනවා තේරුම් අරන් තියෙනවා. අන්න ඒ බඳු සති සම්පජඤ්ඤයක් තියෙන, අන්න ඒ බඳු සිහිබුද්ධියක් තියෙන, අන්න ඒ බඳු ਵਿਚාරපූර්වක බවක් තියෙන ඥානවන්තයින්ට තමයි බුදුරජාණන් වහන්සේ මේ ක්‍රම 10ට තීරණ ගන්නේ නැතිව ਵਿਚාරපූර්වකව තමන්ගේ සති සම්පජඤ්ඤයෙන් දැනෙන ආකාරයට තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන ආකාරයට ඒ කරුණු විමසා බැලීම පිළිබඳව පැහැදිලි කරන්න. එතකොට මේ සම්බන්ධව තව සූත්‍ර දේශනාවක් අපට හමු වෙනවා. අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ පඨම සම්දිට්ඨික සූත්‍රය. එහිදී මෝලිය සීවක කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා විමසනවා භාග්‍යවතුන් වහන්ස ධර්මය සාන්දෘෂ්ටිකයි සාන්දෘෂ්ටිකයි කියලා කියනවා. කුමක් නිසාද කවරාකාරයෙන්ද ධර්මයේ සාන්දෘෂ්ටික වෙන්නේ එතනදිත් බුදුරජාණන් වහන්සේ මේ කරුණම මතු කරනවා මෝලිය ඔබට දැනෙනවද ඔබේ සිතේ ලෝභය හටගන්නව එතකොට මේ ලෝභය හටගත්තාම ඒකෙන් නපුරක් වෙනවයි කියලා අනර්ථයක් වෙනවයි කියලා ඔබට වැටහෙනවා ආ ඒක තමයි එහෙමනම් ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියන්නේ එතකොට ලෝභය Tamanට දැනෙනවා නම් Tamanට අත්දකින්න පුළුවන්. ඒක බුදුහාමුදුරෝ දේශනා කරන නිසා නෙමෙයි. ඒක වෙනත් ශ්‍රාවකයෙක් කියන නිසා නෙමෙයි. ඒක පොතේ තිබ්බ නිසා නෙමෙයි. ඒක ගුරුවරයා කියන නිසා නෙමෙයි. ඒක પરම්පරාවෙන් ආපු නිසා නෙමෙයි. ඒක Taman පුංචි කාලේ ඉඳලා ඉගෙනගෙන තිබිච්ච නිසා නෙමෙයි. මෙසේ මෙසේ වෙනවලු මෙහෙමලු කියලා ඒ අසු මාත්‍රයෙන් ආරංචි මාත්‍රයෙන් නෙමෙයි. ඒ වගේම ඒක තර්කයට ගැලපෙන නිසා නෙමෙයි. ඒක කිව්වේ පිළිගත යුතු කෙනෙක් නිසා නෙමෙයි තමන්ගේ ගුරුවරයා කිව්ව නිසා නෙමෙයි. ඒ මොකක්වත් නිසා නෙමෙයි සති සම්පජඤ්ඤේ යුක්ත තමන්ට දැනෙනවා තමන්ගේ මනසේ ලෝභය ඇති වෙන හැටි. ඒ ලෝභය ඇති වුනහම මේ ලෝභී මනසින් තමන් අයෝග්‍ය දේවල් කරන්නට පෙළඹෙනවා. ඒ ලෝභය විසින් තමන් පොළඹවනවා කියලා තමන්ට දැනিলা තියෙනවා. ඉතින් එහෙමනම් මේ ලෝභය නැමැති ධර්මය සසංතානය තුළින් තේරුම් ගන්න පුළුවන්. මේ ජීවිතේදීම ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. එහි තියෙන ආදීනව, එහි තියෙන අනර්ථය. ඒ වගේම Tamanට Tamanගේ මනසින්ම ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්. අනුන් කිව්ව නිසා නෙමෙයි, අනුන්ගෙන් අහලා නෙමෙයි, පොතේ තිබිච්ච නිසා නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෝලිය අන්න ඒ නිසයි මේ ධර්ම සාංගුෂ්ඨිකයි කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විමසනවා මෝලිය ඔබට දැනෙනවද අලෝභය සිතේ ජනිත වෙනවා ඒ අලෝභය සිතේ ජනිත වුනහම ඒකෙන් යහපතක් වෙනවයි කියලා ඔබට දැනෙනවා. ඒ දැනෙනවා නම් ඒකට තමයි ධර්මයෙන් සාන්දෘෂ්ටිකයි කියන්නේ. අන්න ඒ විදිහට බුදුරජාන් වහන්සේ ඊටාම සරල පදනමකින් පටන් අරගෙන නමුත් ඊටාම ගම්භීර කාරණයක් ඒ සන්දිට්ඨික සූත්‍රයේදී අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ පඨම සන්දිට්ඨික සූත්‍රයේදී මෝලිය සීවක පරිබ්‍රාජකයා අහන ප්‍රශ්නේදී මේ ක්‍රමය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මේ විදිහට ගා තැන්වලදී අපිට පෙනෙනවා මේ කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන සාන්දෘෂ්ටික ක්‍රමය. ඒ කියන්නේ ස්වඥානේ Tamanගේ සති සම්පජාඤ්ඤය. හැබැයි නැවත නැවත අපි සිහි කරන්නට ඕන මේ මේ අවකාශය ලබා දෙන්න මේ ඉදහසර ලබා දෙන්න මේ තීරණ ගැනීමේ නිදහස ලබා දෙන්නේ අඥානයෙකුට නෙමෙයි අසහියෙන් අසතියෙන් අසම්පජඤ්ඤයෙන් කටයුතු කරන කෙනෙකුට නෙමෙයි. ඒ නිසා හැම කෙනාම මේක අරගෙන එහාට මෙහාට වනවලා හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරන පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස් මේ ධහම ප්‍රඥාවන්තයාටයි අඥානයින්ට නෙමෙයි. ඉතින් අදාපට පෙනෙනවා ඒ බඳු සති සම්පජඤ්ඤයක් නැති ඒ බඳු ප්‍රඥාවක් නැති බොහෝ දෙනා මේ කාලාම සූත්‍රය අරගෙන මේ කරුණු 10 ආයුධයක් හැටියට අනිත් අය තලා පෙලන්නට නෙලවන හැටිත් ඒ වගේම පලිහක් හැටියට Tamanට වදින පහරවල් වලින් වළකින්නට යොදා ගන්නා හැටිත් මුගක් වෙලාවට සමාජයේ පෙනෙනවා හැබැයි මේක කැඩපතක් හැටියට තම තමන් විනිවිද දකින්නට ලෝකයේ විනිවිද දකින්නට පාවිච්චි කරන අය මුගක් සමාජයේ විරලයි. ඉතින් ඒක කාලාම සූත්‍රයට පමණක් නෙමෙයි සමස්ත ධර්මයටම පොදු කාරණයක්. නමුත් ඒක අපිට පැහැදිලි කරගන්නට මේ කාලාම සූත්‍රය හොඳ පසුබිමක් වෙනවා. ඒ නිසා තමයි අපි මේ සූත්‍ර දේශනාව මාතෘකා කොටගත්තේ ධර්ම සාකච්ඡාවට. ඉතින් තව කොටසක් මේක සාකච්ඡා කරන්න තියෙනවා. අපිට ලබන සතිය අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු. මම හිතන්නේ ලබන සතියේ අපිට මේ කොටස කතා කරලා නිමා කරන්නට පුළුවන් වේවි. ඒතකොට ලබන සතියේ අපිට කතා කරන්න තියෙන්නේ මේ සූත්‍රයේ දක්වන අපන්නක ප්‍රතිපදාව පිළිබඳව. එතකොට මේ සාන්දෘෂ්ටික ක්‍රමයෙන් යමක් දකින්නට නොහැකි අවස්ථාවල. ඒ කියන්නේ දැන් තමන්ගේ චිත්තසංතානයේ යමක් මතුවෙනවා නම් සාන්දෘෂ්ටිකව දකින්නට පුළුවන්. එතකොට ඒන් පරිබාහිර කාරණා පිළිබඳව අපි කොහොමද තීරණ ගන්නේ? ඒ පරිබාහිර කාරණා තමන්ට සාන්දෘෂ්ටික නැහැ. එකවරම බැලුව බැලම. ඒබඳු තැන්වලදී අපි අපන්නක ප්‍රතිපදා අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ නිර්වද්‍ය වූ ක්‍රමයක් අපි පාවිච්චි කරන්නට අනර්ථයක් නොවන ක්‍රමයක්. එතකොට අන්නේ අනර්ථයක් නොවන නිර්වද්‍ය එහෙම නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව කියන එක තමයි අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ. එතකොට මේ සූත්‍රයේ ඊළඟ කොටසේදී බුදුරජාණන් වහන්සේ ඒ ගැන පැහැදිලි කරනවා. ඒක තවත් සූත්‍ර දේශනා ඇසුරු කරගනිමින් අපි ලබන සතියේ ඒ කොටස පැහැදිලි කරගමු. එතකොට මේ දේශනාව එහෙම නැත්නම් කාලාම සූත්‍රයේ පැහැදිලිව කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස තමයි අපි සත්‍ය අසත්‍ය තීරණය කිරීමේදී ප්‍රාමාණික කොට නොගත යුතු මිනුම් දනු මොනවද කියලා කරුණු 10ක් වෙනවා. ඊළඟට අපි ප්‍රාමාණික කරගත යුතු මිනුම් දඬු දෙකක් වෙන්න. එයින් පළමුවෙන් තමයි සසංතානය පිළිබඳ තීරණ ගනිද්දී සාන්දෘෂ්ටික බව පාදක කොටගෙන සති සම්පජඤ්ඤයේ පාදක කොටගෙන කොහොමද අපි යථාර්ථය දකින්නේ කියන කාරණය දෙවැනි කාරණය තමයි ඉන් පරිබාහිර කර්ම පිළිබඳව අපි තීරණ වලට එළඹෙනකොට ඒක සාන්දෘෂ්ටික නැතිනම් පවතින පදනම මත කල්පනා කරලා අවිරුද්ධ ප්‍රතිපදාව අනර්ථයක් නොවන ප්‍රතිපත්තියකට තීරණයකට අපි එළඹෙන්නේ කොහොමද කියන කාරණා. එතකොට අපි අද මේ සූත්‍ර දේශනාවේ කොටස් දෙකක් කතා කළා. ඒ තමයි අපි ප්‍රාමාණික හැටියට නොගත යුතු මිනුම් දඬු මොනවද කියන එක සහ ප්‍රාමාණික කරගත යුතු පළමු මිනුම් දඬු සාන්දෘෂ්ටික ක්‍රමය මොකක්ද කියන කාරණේ ගැන. එතකොට තුන්වෙනි කාරණේ අපි ලබන සතියේදී සාකච්ඡා කරනවා. එමනම් අද දවසේ දේශනාව හැටියට මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. අපි එහෙමනම් සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.